දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ ආර්ය මෛත්‍රී භාවනාවෙන් මාර්ගඵල අවබෝධය හෝ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමේ හැකියාවක් තිබෙන කියන එක මේක පැහැදිලි දෙන්න කියලා ඉලියම් පිටේවා කරනවා. දැන් මේකෙන් දකින්නේ මාර්ගඵල අවබෝධයයි නිර්වාණ අවබෝධය කියන දෙකක් නෙමෙයි. නිවන් අවබෝධ කිරීම කියන එක තමයි මාර්ගඵල අවබෝධයෙන් සිද්ධ වෙන්නේ. මාර්ගඵල අවබෝධය කරගැනීමට දැනගත යුත්තේ මොකද්ද? ලෝකය කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ලෝකේ හැටි තෝරා ගන්න ඕනේ. ලෝකේ නිය යථා ස්වභාවය මොකද්ද කියලා. ඒක බනහනකන් තේරුම් ගන්න බැහැ. ලෝකේ යථා ස්වභාවය හරියටම දැක්ක ලෝකනා බුදුරජාණන් වහන්සේ. අනික් අය ලෝකයේ තියෙන ස්වභාවයන්ට හැවටුණා. මේකේ මිදෙන්න පුළුවන් කමක් නැහැ කියන දෙනක හිටියා. ආත්මය කියලා එකක් තියෙනවා මේක සදාකාලිකයි. මෙහෙම අවස්ථාවක හිටියා. ඒකෙන් එහාට හිතා ගැනීමේ ඥානය ලෝකරා බුදුරජාන් වහන්සේට විසක් දේශනා කිරීමේ ඥානයක් අනික් කෙනෙකුට නැහැ. දේශනා කළාට පස්සේ ශ්‍රාවක ගෝචර වෙනවා. ඒ ශ්‍රාවක ගෝචන යානේ ශ්‍රාවකයන් වහන්සේලා යම් තාක් ගේනවාද ඒ තාක්කල් ගොළුවා. ඊට පස්සේ ආයෙ වැහිලා යනවා. වැහිලා ගියට පස්සේ ශාසනය අන්තර්දාන වුණා කියන්නේ. අපේ බුදුරයන් වහන්සේලා ඒ ආකාරයෙන් අරගෙන තමන්ට අවබෝධ කරගන්න. ඒක තමන්ගේ අවබෝධයක් නිසා අන්‍යයන්ට ඒ ධර්ම අවබෝධය ලබා දෙන්න උන්වහන්සේලාට බෑ ශක්තිය නැහැ. ඉතින් අති දුර්ලභ ශ්‍රී සත්කර්මයේ ලෝකේ පහළ වෙන්නේ ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කළාට පස්සේ. මෙන්න මේ වෙලාවේදී ලෝකේ හැටි දැනගන්න. ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිත්‍යාමපාද වශයෙන් මේ ආදී ක්‍රම කීපයක. ලෝකයේ ඇති සියල්ල උන්වහන්සේ දේශනා කළා. මෙන්න ලෝකයේ අයිතිහාසික දැනගන්න ක්‍රම රටාව. තමයි මේ පිටස්සට තවත් ලෝකයක් පනවනවා නම් ඒක හේතු සාධක ඇතිපැනවීමක් නෙමෙයි. ලෝකයට ඇති සියල්ලම අරගෙන මෙන්න සියල්ල හැදෙන හැටි කියලා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා. ස්කන්ධ පහකින් ලෝකේ හදගන්න හැටි වෙනවා. මේක ක්‍රමයක්. ඒ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ පිළිබඳ උපාදානයක් ඇත. ස්කන්ධ රාගයෙන් බැඳෙන උපාදානය ලෝකේ හට ගැනීමට හේතුවයි කියලා පෙන්නනවා. ඒ රෝගේ යථාර්ථය දැනගත්තහම ඒ උපාදානයේ මිදීමක් ඇති. ඒ සංසිද්ධියාවක් ඇති. ඒක ලෝක නිරෝධයයි කියලා පෙන්නනවා. අන්නේ ලෝක නිරෝධ කරගන්න නම් ලෝකේ හැටි මෙන්න මෙහෙම තේරුම් ගන්න කියලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා මාර්ගයක් වෙන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල් කරගෙන තේරුම් ගත්තාට පස්සේ අති දුර්ලභ ලැබෙන වාසනාවක් ලැබෙනවා ඇත්ත දැනගෙන ලෝකෙ මිදෙන්න. ඉතින් කිසිම කෙනෙකුට ලෝකෙ දුකෙ මිදෙන්න මගක් පෙන්වන්න බෑ හැවටෙනවා මිසක්. ඒකයි මේ කිව්ව අති දුර්ලභ ඒ ධර්මයේ තේරුම් ගන්නකොට මෛත්‍රී භාවනාව මේ ආර්ය මෛත්‍රිය වළංගු. දර්ශනීය පහතබ්බ කියන දර්ශනීය පහ කල විදිහ කොටසක් තියෙනවා. දහම් අහලා දහම් දර්ශනීය පහල කරගන්න ඕනේ. නිවන කියන්නේ මොකද්ද? ලෝකය කියන්නේ මොකද්ද? ලෝකයට හේතුව මොකද්ද? ලෝක නිරෝධය කියන්නේ නිවන මොකද්ද කියලා දැකලා. අන්නේ නිවනට මාර්ගය මොකද්ද කියන එක සැක නැතුව දැනගන්න ඕනේ. අන්නේ පිළිබඳ සැක නැතුව දැනගන්න අවස්ථාව ලැබුණාට පස්සේ හැකියාවක් ලැබෙනවා. දර්ශනී ලැබුණා. අනන්ත සංසාරයෙන් ලැබූ සත්‍ය දහම් දර්ශනී ලබා ගත කෙනෙක් වෙනවා. ඔය කියන මුළු ත්‍රිවිධක ඉගෙන ගන්න අවශ්‍ය එහෙම නැහැ. බාහාරීට ඉගෙන ගන්න අවශ්‍යයක් නැහැ. ඒවා නරකයි කියනා නෙමෙයි ඒවා සතර පැවැත්මේ ඉනකොට ඒවා විග්‍රහ කළා ඉතින් එක එකනා තව තවත් අනික් අනාගත පරපුර ධර්මයේ හිමිකම ලබා දෙන්න නොනැති පවත්තන්න බොහෝ වටිනවා. හැබැයි ඉතින් හරියටම කරගෙන යනකොට ඔවත් වරදිනවා. සුපජන අරහත් ඇවිදින් ඇවිදින් වැයිලා ගිහිලා වේදේ වඩපත් වෙනවා. දී වේද කියන බමුණන්ගේ වරසර එකතු වෙනවා අන්තිමට. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරපු දහම් ක්‍රම. දී වේදේට ගැබ් වෙලා ලෞකික අදහස් වලින් පටවැඳිලා. ඒ විදිහට ගෙනත් වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනය එනකොට. ආලෝකයේ අක්ෂය ළඟක් තිබුණා ඒ ගාථා. පරම්පරාවෙන් ගිලාම කාශ්‍යප බුදුරන් වහන්සේ දේශනා කරපු ගාථා. ඒ වගේම ශ්‍රී වේදයේ තිබුණා. ඔය කියන වචන. සතර බ්‍රහ්ම විහෙතන කියන වචන තිබුණා. සද්ද මොඥාංග කියන පදක් තිබුණා. ඒතර ඔය කියන මේ මේ පංච නීවරණ කියන පද තිබුණා. ওই දින එදා තිබිලා වගේම තිබුණා. මෛත්‍රී භාවනාවක් තිබුණා. හැබැයි මේ හැම එකක්ම ලෞකික අර්ථයට පටබැඳිලා දහම් අර්ථයට යටපත් වෙලා තිබුණා. ඒවාම බුදුරන් වහන්සේ සමග තරක කරන්න ඒ බමුණු ඉදිරිපත් කළා. අපිත් අපේ ශ්‍රාවකයන්ට මෙහෙමම මෛත්‍රී භාවනා ක්‍රමය කියලා දෙනවා. ඔය එකේ වෙනස මොකක්ද? අපි පංච නීවර දුරු කරන්න ඥාන වඩන්න කෙලෙස් සංසිද්ධවන එක අපිත් කියලා දෙනවා. ඒ මොකද තියෙන වෙනස බෞද්ධ ගෞතමයන් කියන දාප්පේ අපේ ධර්මයේ කියලා. මෙහෙම තර්කවාදී ඒ කාලෙත් ගෙනාවා. අපි සත්බොජ්ජංග දේශනා කරනවා. සත්බොජ්ජංග බලන්න ඕන කියලා අපිත් කියනවා. බෞද්ධ ගෞතමයන් සත්බොජ්ජංග බලන්න කියනවා. මොකද තියෙන වෙනස? මේ ආදි වශයෙන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කොහොම අභියෝග ඉදිරිපත් කළා. එහෙම ඉදිරිපත් කරපු අවස්ථා හුඟක් තියෙනවා. අපිත් අපේ ශ්‍රාවකින පංච නීවරණ දුරු කරන්න කියලා කියනවා. හත බොජංග වලයි කියලා අපි තුගන්නේ. බෞද්ධ ගෞතමයේ සෝවහන්සේලාට පංච නීවරණ දුරු කරන්න හත බොජංග වලයින්ද කියලා කියනවා. ඉතින් අපේ ධර්මයේ බෞද්ධ ගෞතමයේ දේශනා කරන ධර්මයේ තියෙන වෙනස මොකක්ද කියලා එක අවස්ථාවක් ඇහුවා. දැන් ඒකේ පැහැදිලිව පේනවා වේද ග්‍රන්ථවල පවා පංච නීවරණ හත බොජංග වේ වදන තිබිච්ච බව. බුදුරන් වහන්සේ දේශනා කරනවා යම්කිසි වදන වලක් අල්ලාගෙන වචන වලකට සීමා වෙච්ච මනසකින් මේ ලෞකික අර්ථයක් දරා ඉන්න අය කොහොමද මම කියන ධර්මයේ තෝරගන්නේ? ආසිය බුදුරන් වහන්සේ දුන්න දහම් පද අරගෙන පස්සේ අර්ථ විපරීත කරගෙන අරගෙන එනවා. ඉතින් කොහොමද ඒගොල්ලෝ මං කියපේක තෝරගන්නේ? ඒ වැටහීම තියනවා නම් අහන්න. පුළුවන් නම් උත්තර දෙන්න කියලා. පංච නීවරණ 10ක් වෙන හැටි. හත්ම බොජ්ජංග 14ක් වෙන හැටි. දන්නවද කියලා අහලා බලන්න. ඒ විෂය පිළිබඳ හදාළ දැනීමක් නැති පද පමණක් කියන ඔය බමුණු ඔය බ්‍රාහමණය එදාට නිරුත්තරයි. තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගෙන් අහගත ශ්‍රාවකය කියන දේශනාවකින් ඇරෙන්නේ. ඕකට නිස සතුටුදායක පිළිතුරක් දීලා හිතන් කෙනෙක්ගේ සැකදුරු කරනවා කියන එක තුන් ලෝකේ වෙන කාටවත් කරන්න බෑ. ඔය අර්ථ වෙහිලා තියෙන කියලා වෙන්නේ. ජාත වෙනකොටත් ඒවා වැහෙන තත්ත්වෙ වැහිලා ගිහිලා ඉවරයි. ගාක් වැහිලා තියෙනවා. නමුත් ධර්මයේ තියෙන ඒවා යටපත් වෙලා තියෙන්නේ. මේ සත්බොජ්ජං ඒකට පංච නීවරණ 10ක් වෙන හැටි කියන්න කියලා. අභ්‍යන්තර කාමච්ඡන්දයක් තියෙනවා බාහිර කාමච්ඡන්දයක් තියෙනවා. අභ්‍යන්තර ව්‍යාපාදයක් තියෙනවා බාහිර ව්‍යාපාදයක් තියෙනවා. මෙයා වැහිලා තියෙනවා. තීන කියලා එකක් තියෙනවා මිද්ද කියලා එකක් වෙන වෙනම තියෙනවා. උද්දච්චයක් තියෙනවා කුච්චයක් තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර විදිකිච්ඡාවක් තියෙනවා බාහිර විදිකිච්ඡාවක් තියෙනවා. මේ ආදී වශයෙන් පෙන්නේ අභ්‍යන්තර සති සම්බෝධ්‍යගයක් තියෙනවා බාහිර සති සම්බෝධ්‍යගයක් තියෙනවා. මොකක්ද ඒ කියන ඔය ආදී ගාක් විග්‍රහයක් වෙන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවල් පෙන්නලා තියෙනවා ධර්මයේ වැහිලා තියෙන හැටි. පද වශයෙන් ගේනවා. මෛත්‍රී භාවනාවේ පද වශයෙන් ගෙනාව එක. ඕකත් ඒ විදිහට මුදිරන් වහන්සේගෙන් ශ්‍රාවකයන්ගෙන් ඇහුවා. අපිත් කියනවා විදිහ. සිත කෙලසන පාපයන් දුරු කරලා පංච විදිවල දුරු කරලා අප්‍රමාණ වූ මහත්ගත වූ මෙත්තා සහගත හිත එක දිශාවකට වඩන්න. එහෙම ඒ දිශාවටත් තුන්වෙනි දිශාවටත් හතරවෙනි දිශාවටත් මෙසේ දස දිශාවටම අප්‍රමාණව අසීමිතව තමාවෙන් සීකර වළඳ කියලා ওই විදිහම අපි කියනවා කියලා. මේ බුදුරණන් වහන්සේ දේශනා කරන මම විසින් දේශනා කරපු මෛත්‍රී භාවනාව. මහෝ මගෙන් අහගත්ත ශ්‍රාවකේ කැරෙන්න. හරියට අර්ථ වෙන්නනවා. දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකෙ කිසිවෙකුට බෑ. සාර්ථක පිළිතුරක් දෙන්න බෑ. එහෙනම් මම පේනවා මෛත්‍රී භාවනාව කොහොමද උන්දන්නේ? එහෙනම් ලෞකික මෛත්‍රී භාවනාවක් තියෙනවා. ලෝකෝත්තර ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මෛත්‍රී භාවනාවක් තියෙනවා. ওই භාවනාව කදෙන්ට වැහිලා. කියනවනම් තරහයි බොහෝයි මොකද? අර වේද ග්‍රන්ථ හදාරුවා වාගේ අදත් ඔය ත්‍රිපිටක ග්‍රන්ථ හදාරු. ඒවෙන් දැනුවත් වෙලා ඉන්න අය ඒකෙන් කොටසක් අහුවෙච්ච විදිහට අරගෙන අටුවාවල කරපු විග්‍රහය අරගෙන විරුද්ධ මාර්ග වාගේ පසලික පොත්වල විග්‍රහය අරගෙන ඕකෙන් මහා පඬිත වෙලා ඉන්නවා. එයා කැමති නෑ ඔහොම ගැඹුරු එකක් ඇදලා දෙනවා. මොකද එහෙම කළොත් එහෙම ඒගොල්ලන්ගේ මෙච්චර කාල ඉගෙන ගත්ත එකට පහර වැදිනවා. උගත් මහණියෙන් ඉන්න අයට පහරක් වැදුනොත් එහෙම ලොකු අමාරුවක් වෙනවා. එයා කියන ධර්මයේ අර්ථ විපරීත කරනවා. මේවා නෙමෙයි මෙච්චර කාල ගෙනාවේ ආදි වශයෙන් ඔය පාද විවාද අදත් ඉදිරිපත් කරනවා. ඉතින් මේ කෙරෙන්න ඕන කාරණේ ද්විතීය මෙත්තා සූත්‍රය කියන හලිද්ද වසන සූත්‍රය කියලා කියනවා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඒ හලිද්ද වසන කියන ගමේදී කරපු දේශනාවක් ගැනයි සඳහා වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍රයේ තියෙනවා. හැබැයි සූත්‍රයේ තිබුණාට විග්‍රහ කළාට අර්ථය එලි දක්වලා කියන්නේ නැහැ. මෛත්‍රී භාවනා දෙකක් තියෙනවා නිවන් දකින්න මෛත්‍රී භාවනාවක් තියෙනවා ඒක මේකයි කියලා පෙන්වන්නේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරනවා මම කියන්නේ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාමී කියන කාරණා හතරෙන් යුක්තයි. මෛත්‍රී සහගත සති සම්බොජ්ජංගයේ වඩන්න. ධර්මවිචේ සම්බොජ්ජංගයේ වඩන්න. ප්‍රීති සම්බොජ්ජංගයේ පස්සද්ධි සම්බොජ්ජංගයේ වඩන්න. ඒකට ඒ වගේම සමාධි සම්බොජ්ජංගයේ වඩන්න උපේක්ෂා සම්බොජ්ජංගයේ වඩන්න කියලා. ඔය ක්‍රමයේ සත්‍ය බොජ්ජංග වඩන්න ක්‍රමයක් පෙන්නලා දුන්නා. මෙන්න මේකයි මම කියව මෛත්‍රී භාවනාව. අර්ථ විග්‍රහ කරලා දුන්නේ ඕකටයි කියන්නේ. දැන් ඕක මම කියන්නේ පොතේ තියෙන විග්‍රහ කළ සූත්‍රෙත් එක්කලම නැඹුරු බුදුමා කලීලි දකී කියන පොතේ. ඒ දේශනා කරපු සූත්‍රෙත් එක්කලම තියෙනවා. ඉතින් ඔය පොතේ විවේචනය කරන එක්තරා ස්වාමීන් වහන්සේ ළමක් වෙල්ලා හිටන් මේ පොතේ ගන්න එකක්වත් නැහැ කියලා බලන්නත් ඒවා අහකට විසි කරන්න කියලා විශේෂ මේ ගුවන් විදුලි පරිඩ මාධ්‍යකින් පවා දැනුම් දීලා තියෙනවා. ඉතින් එහෙම එකක්වත් නැත්නම් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හරි දවසම සූත්‍රය තහකර දාන්න ඕනේ මම ඒක ඒ විදිහටම වෙන් කරලා ලියලා තියෙනවා මෙන්න මේ දේශනාව මේකයි කියලා. වගේ එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව මෙන්න කියේ. ඉතින් ඒකත් ඒතර පහර ගහලා විනාශ කරලා දානවා නම් මතු වෙන්නේ නේ යථාර්ථය ආයි වහන. ඒකයි වෙන්නේ. මෙරු අපරාධයක් කරගන්න. අන්න ඒක කරගැනීමේ දකින්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිදුක මොකද්ද? නිරෝගීත්වය මොකද්ද? සුවපත් භාවය මොකද්ද? විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඕස්සග්ග පරිණාමී කියන කාරණාවන් ගැලපෙන්නේ කොහොමද? සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ආදී වැඩින්නේ කොහොමද කියලා. අන්නේ ධර්මයේ තුලින් බලන්න. බලාගත්තාම බලන ප්‍රමිච්ච කියලා පොතේ විග්‍රහ කරනවා උඹා පොදු විග්‍රහ කියන්නේ ගියොත් පැය ගණක් විග්‍රහ කරන්න වෙන එකක්. ඒක දැනගන්න පුළුවන් මේ පොත බලලා තේරුම් ගන්න ඕනේ. මේ මෛත්‍රී භාවනාව මොකද්ද කියන්නේ? එහෙනම් මුලින්ම ධර්මය අහපුවා ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිත්‍යාම උපාද වශයෙන් මේ කොයි ක්‍රමයකින් හරි ලෝකේට අයිති සියල්ල දැනගන්න. සදාතනික වස්තුවක් නෙමෙයි මේ තියෙන්නේ. මේ හැම එකක්ම හේතුඵල ධර්මතාවය. ඒ හේතුව නැත්නම් ඒ ඵලේ නැගෙන්නේ නැහැ. අවිද්‍යාව කියලා යමක් තියෙනවා. දුක පිළිබඳ නොදැනීම දුකට හේතුව නොදැනීම දුක්ඛ නිරෝධය නොදැනීම නිරෝධ මාර්ගය නොදැනීම අවිද්‍යාවයි කියලා විග්‍රහ කරනවා. අනිත් අවිද්‍යාව නිසා ලෝක සත්‍යයට එක නිගමනයක් එක. මොකද නිගමනේ මේ ලෝකේ නිත්‍යයි සපයි ආත්මයි. නිත්‍යයි කියන්නේ නිත්‍යයි කියලා එකට වචන හැදුවා. නිත්‍යයි කියලා හිතනවා කියලා. සපයි ආත්මයි කියලා හිතනවා කියලා ගත්තා. නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිත මේ හිතාගෙන ඉන්නේ. ඒක ඇත්ත අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. දැන් නීත්‍ය අනිත්‍ය කිව්වේ මොකද්ද? නිට්ටයයි අනිත්‍යයි කියන එකයි නිට්ටයයි අනිත්‍යයි කියන එක තෝරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයේ තුල ස්ථිරද නැද්ද කියලා හොයන්න දෙමි. ඒක ලෝකයාගේ තිබෙනා වූ තර්කවාදී නිගමනය. මේ ලෝකයේ තුල නිසිද අනිසිද කියලා බලන්නයි වෙන්නේ. මේ ලෝකය පරිහරණයට නිසිද? පරිහරණයට අනිසිද? ඔන්නෝක හොයන්න කියලා නිත්‍යද අනිත්‍යද කියලා වෙන්නේ. නිසි අනිසි කියන එකයි ඔකේ අර්ථය. නිත්‍ය කියන්නේ නිසි. අනිත්‍ය කියන්නේ අනිසි. නිත්‍යං වා අනිත්‍යං වා ආදී කිව්වේ නිත්‍යද අනිත්‍යද කියලා නෙමෙයි ඇහුවේ නිසිද අනිසිද කියලා. දැන් ඔය වචනේ වැහිලා ගියා. ත්‍රිලක්ෂණේ වැළුණා නම් ලෝකේ හඳුනා ගන්න බෑ. යම් කිසි දෙයක් Tamanට ඕන හැටියට පවත්වන්න බැයි නම් කැමැතිසේ පවතින්නේ නැත්නම් බලාපොරොත්තු එක සිද්ධ වෙන්නේ වෙන එකක් නා. ඒක යම් කිසි ධර්මතාවයට අනුව සිද්ධ වෙන ක්‍රම රටාවක් නා. චන්දරාගයෙන් බැඳීම නිසා ඒවත් එක්කලා බැඳලා මේ ප්‍රයත්න හටගන්න හේතුඵල න්‍යාය ධර්මයක් නම් තියෙන්නේ. ඒක නා ලෝකේ ගොඩ නැගුණේ. ඒකේ අන්තිම ඒ ගොඩ නැගිච්ච ලෝකේ යමක් හොඳයි කියලා අල්ලන්න ගියොත් ඒකේ අවසානයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් කෙලවර කරනවනේ. එහෙම ලෝකයක් පරිහරණය කරන එක නිසිද? අනිසිද? ඇහුවේ ඕකයි. ඉක්තිරද නැද්ද කියන්නේ මේ ඇහුවේ. අන්නේ ඔය ටික දැනගත්තා නම් දකින්නවා. යමක් ඇතුළු යම් જાතියක් හටගත්තොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් කෙලවර කරනවා මිසක් වෙන ප්‍රතිඵලයක් දෙන්නේ නැත්නම් එවදු යාදී පරිහරණය අනිසි. අනිත්‍යයි. ඒක ස්ථිර නෑ කියන නෙවෙයි වෙන්නේ. යාතිත් අනිත්‍යයි මරණයත් අනිත්‍යයි. දැන් මරණය ස්ථිර නෑ කිව්වොත් හරිද? අනිත්‍යයි කියන්නේ ස්ථිර නෑ කියලා ගත්තොත්. මරණය අනිත්‍යයි කිව්වහම මරණය ස්ථිර නෑ. ඔබ සතර ඒකාන්තයේ මරණය ඉතිරයි. දැන් මරණ අනිච්චන් කිව්වේ මොකද? ජාති විතරක් අනිච්ච කිව්වේ. එහෙනම් කොහොමද ඉතිර නැහැ කියන වචනේ ගන්න. ජාතිත් අනිච්චයි, ජරාවත් අනිච්චයි, ව්‍යාධියත් අනිච්චයි, මරණයත් අනිච්චයි. ජාතියත් ඉතිර නැහැ, ජරාවත් ඉතිර නැහැ, ව්‍යාධියත් ඉතිර නැහැ, මරණයත් ඉතිර නැහැ කිව්වොත් එහෙම මරණයේ ඉතිරි නැහැ කියලා ජීවත් වෙන්න බෑ. මරණයේ ඉතිරි නැහැ. කොයි ඉතිරි නැහැ කියන සාධක වෙනවා. රූපං ජීවති මජ්ජානං නාමගතං ජීවති. නාමගත වෙදිරන්නේ. ඉන්දිරන්නේ නැත්නම් ඉන්දිරන්නේ ටිකක් වෙන්නවනේ. තියෙනවා. නාගරෝත්‍රි වෙදිරන්නේ නැත්නම් ජරාවටපත් වෙන්නේ නැහැ. ව්‍යාධියටපත් වෙලා මරණයටපත් වෙන්නේ නැති එකක් තියෙනවා නේ නාගරෝත්‍රි. මේ සත්‍යය සසල හැරිසන්නකම් පංචස්කන්ධය අතුරු කරගෙන ඉන්නකම් අනාගතයේ ගොඩනගන්නේ නාම ගෝත්‍රය අල්ලගෙන නාම ගෝත්‍රයේ බැඳිලා නාම ගෝත්‍රය කියේ මොකද්ද අපි මතක් කරලා මොනවා හරි කරපුවා කියපුවා කියලා මතක සපහනක් තියෙනවා අනන්ත සංසාරී කරපු කියපු දේවල් අමතක වෙලා හිටියා. ඒ සතහන නැති වෙලා නැහැ. දිය සපහල කරනවා පෙර අබ්බව අත්බව දකින්නේ කොහොමද? මේ මතක සතහන් නැති වෙලා තිබුණා නම් එහෙම දිවසින් දැක්ක හැයිද පෙර භවෙ? ලෝත්‍රා බුද්ධත්වයට පත් වෙලා හිටන් පෙර භව දැක්කම සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයේ තිසලා විවරණ ගත්ත හැටි දැක්කා. බැරිලා හරිය මතක සතහන විනාශ වෙලා තිබුණා නම් එහෙම උන්වහන්සේ මොකද කියන්නේ? මම සෝමේදනම් තාපසීක් වෙලා හිටියා. දීපාංකර කියලා ඒ කාලේ බුදුපියාණන් වහන්සේ නම වගේ විවරණ ගත්තා මෙන්න මේක මඩවලක දිගා වෙලා මේ ආදි වශයෙන් විශාල විග්‍රහයක් පතකේ නැගුණා. නාමගතන් ජීවිතේ නාමගෝත්‍රයේ දිරපු නැති හින්දා ඒක දැක්කේ. එහෙනම් ඉදා දැක්ක නාමගෝත්‍රයේ මහා සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගිහිල්ලා. ඒක රැවුල් ගහකට ඉදිලා ඉදා දැක්ක දර්ශනේ. මම මඩවලේ දිගා වෙන්න මගේ රැවුලේ එක ගහක් ඇහිලා තිබුණා කියලා එහෙම දැක්කා නම් එහෙම. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයේ පස්සේ මතක් කරලා බැලුවොත් තව රැවුල් ගස් දෙකක් බැහිලා. මතක හතහන් ලවයිද ගිහිල්ලා. නෑ. එහෙනම් නිත්‍යයි අනිත්‍යයි කියන කතාවක් තියෙන කොහොමද ගලපන්නේ? එහෙනම් බැලුවේ මොකක්ද? ඔය මතක සටහන් වලින් ඔක්කොම ගන්ධහරයක් නැහැ. ඔක්කොම දුක් කරදර දුන්නේ ඒවා. නිසි කියලා ගන්න ඉන්න හොඳ එකක් ඔය එකවත් තිබුණේ නැහැ. අතීත මතක සං ආවර්ජනය කරලා කරලා බලනවා. මේ අතර මට පැවැත්මක් ගෙනියන්න ඉන්න හොඳ එකක් තිබුණාද කියලා. තිබුණා නම් හොඳ එකක් හම්බෙලා තිබුණා එතනම. සාර අසංක කල්පලක්ෂය ගිහිල්ලවත් ඉන්න හොඳ එකක් හම්බෙලා නැහැ නේ මට මතක් කරලා බලනකොට. නිසි එකක් හම්බෙලා නැහැ. අන්න ඒක අනිසයි කියේ. නිසි නැහැ. එහෙනම් ලෝකයේ පැවැත්ම තුළ මමයි කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න නිහිදේ. කොතනකවත් නැහැ කියලා ධර්මානුකූලව දැකදා. අන්න ඥානය පහළ වෙනවා. මොකද්ද? එහෙනම් ඉතින් මේක සැරිසරලා තවත් සැරිසරලා මොකද? අනිසි දෙයක්ම ලැබුණා. අනිසි නිසාම දුක් දෙයක්මයි හම්බ වෙලා තියෙන්නේ. නිසි දෙයක් හම්බුනා නම් දුක් වෙන්නේ නැහැ. ලබලා තියෙන්නේ අනිසි දේවල් නිසාම දුක් විඳලා තියෙනවා. ලැබිච්ච හරයක් නැහැ. අනත්තං අසාරකත්තේ නම් ආත්ම නැති නිසා නෙමෙයි කිව්වේ. ආත්ම කතාවක් දෙන්න ගත්තේ නේ. අසාරයි. එහෙනම් නිසි දෙයක් නැති ලෝකයේ තුල කොච්චර හැරිසලා තිබ්බ අනාතී අනාගතයේ අතීතයේ බැලුවා. නිසි කියලා ගන්න එකක්වත් හම්බෙලා නැහැ ජීවිලා තියෙන දුක් විඳපුවා. එහෙනම් අසාර ලෝකයක හැරිසලා මිසක් සාරත්වයක් ලැබිලා නැහැ. එහෙනම් දැන් හැරිසරන හරියක් තියෙනවා නම් අනිසි හරියක්මයි දැන් සැරි සරන්නේ කැමැතිසේ වාසනිය වන්නේ අනිසි. එහෙනම් ඒ වේ සැරි සරාගෙන ගියත් විඳින්නේ දුක කොච්චර දුක් විඳත් අසාරත්වයෙන් කෙලවර කරන විදිහක් ඒ වේ සාරත්වයක් ඉතුරු වෙන්නේ අතීතයේදී විචාර වෙච්ච එකමයි වෙන්නේ. එහෙනම් ওই જાතිය වන්නාව පැවැත්තාම මතු පැදුවොත් නිසි බවක් නැති අනිසි දෙයක් අසාර දෙයක් දුක් දෙයක් මතු ලබනවා මිසක් සැනසුමක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය ඥානය පහළ වුණාට පස්සේ ගන්නවා තීරණය. මොකද්ද කරන්නේ? එහෙමනම් ඔය පස්සේ ගිහිලා මොකද තව රටේ තීරණය මොකක්ද? ඔය වැඩ පිළිවෙල පිළිබඳ තියෙන සම්බන්ධතාවයේ සහ වලින් අතහැරින වෙලී කෙරවල කළොත් ඔය ಜಾති ඉවරයි. ඒ ಜಾති ප්‍රාත්‍යකයේ තියෙන සහ සම්බන්ධය ඉවරයි. අන්න ඒක උනාලා දුකෙන් නිදහස්. ඔන්න දුක පිළිබඳව, ලෝකේ පිළිබඳව, ලෝකේ හැටි දැනගත්තා. ওයි පිටසර තව ඉන්න සැනසෙන ලෝකයක් නැහැ කියලා දැනගත්ත නිසි ලෝකයක් නැහැ කියලා දැනගත්ත. මුළු ලෝකෙම අනිසි. අනිසි නිසා මේක දුකයි. හරයක් ඉදිරි කරලා නැහැ කොතනකවත්. හොඳයි කියලා ගන්න එක. පැවැත්මා බිදා. එහෙනම් ඒ බඳු වන්නාව පැවැත්මක සැරිසරන තාකල් තවත් අනිසි දෙයක්ම පරිහරණය කරන්න වෙනවා. දුකක්ම පරිහරණය කරන්න වෙනවා. අසාරත්වයක්ම පරිහරණය කරන්න වෙනවා මිසක් සැනසෙල්ලක් නම් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද දුකකින් මිදෙන්නේ? සැනසෙල්ල ලබන්නේ. එහෙනම් ඔය කියන ප්‍රවැත්ම වල සැනසෙල්ලක් නැහැ කියලා දකින්න. දැකරවත ඥානය පහළන ප්‍රඥාව වෙනවා. අන්න පහළෙන් ඥානයට පේන්න පටන් ගන්නවා. එහෙනම් ඉතින් මේකෙන් ඇයි මේකට කොටු වුනේ? ඇයි මේකට කොටු වෙන්නේ? මේකෙන් මිදෙන්න ක්‍රමයක් නැද්ද කියලා අදහසක් එනවා. අන්න ඒතකොට දකිනවා මේකට කොටු වෙන්නේ ඡන්ද රාගයෙන් ඔය අසාර දේ ගැන බැඳීම නිසා. මොනවද අසාර වුනේ? රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඤ්ඤාණස්කන්ධේ කියන මේ ලෝකේ අසාර අසාර දෙයට සාරයි කියලා හිතා ඉඳන් ඒකේ ආස්වාදයට බැඳීම නිසා තමයි. මේ පැවැත්මේ දුකින් මෙච්චර කල් ගොඩ නැගුණේ, දැනුත් ගොඩ නැගෙනා ගොඩ නැගෙන්නේ, පතුත් ගොඩ නැගුණොත් ගොඩ නැගෙන්නේ. ඔන්න ඔකයි හේතුව. ඔන්න ඔය දර්ශනේ ලබන. දැන් දුක්ඛේ ඥානම පහළ වුණා, දුක්ඛ සමුදය ඥානම පහළ වුණා. එහෙනම් මේකෙන් මිදෙන්න මොකද කරන්න ඔය මුලාදීට තියෙන සාරය කියලා අල්ලාගෙන ආස්වාද වශයෙන් ගන්න යම් කිසි තෘෂ්ණාවක් ඇද්ද? මෙන්න මේ තෘෂ්ණාව, එහෙම නැත්නම් මේ ඡන්දය, එහෙම නැත්නම් මේ ඉච්ඡාව, නැත්නම් මේ ආසාව, ඒවා පිළිබඳ තිබෙනා මුලා බලාපොරොත්තු අත්හැරලා යන්න ඕනේ. ඔන්න ඔක අත්හැරලා දාපු දවසට නැවතත් ඔය කියනා වූ දුක්ඛාගත ලෝකය කියන යමක් ඇද්ද? සම්බන්ධ ඉවරයි. දුක්ඛ නිරෝධය. මෙන්න දුක්ඛ නිරෝධ වෙන හැටි. එහෙනම් දැන් මොකද මම කරන්න ඕනේ? ඔන්න ඔය කියන ඡන්දය, ඔය කියන ආසාව, ඔය කියන ඉච්ඡාව, ඔය කියන ආස්වාදයේ හිතින බැඳීම, ඒවත් ඡන්ද රාගය. මෙන්න මේක දුරු කරන ක්‍රමය හොයාගන්න ඕනේ. ඒ මග අනුගමනය කළොත් මට ඔය ටික අයින් කරගත්තොත් දුකෙන් නිදහස්. එහෙනම් මොකෙන්ද ඒක කරන්නේ කියලා ඊළඟ ප්‍රශ්නයක් එනවා. අනේ ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මොකෙන්ද ඒක ඉවර කරගන්නේ? ඔන්න ඔය ඉච්ඡාව, ඔය කියන ඡන්දය, ඔය කියන තෘෂ්ණාව අයින් කරගන්න මොකද වැඩ පිළිවෙලක් තියෙන්නේ? මම දැන් වටහා ගත්තා මේ ටික කරගත්තොත් නම් මේකෙන් මිදෙනවා. මොකද්ද කරන්න ඕනේ? බොරුවට හැවටිලා ඉන්න උඹලා ඇත්ත බලපල්. මෙන්න ඇත්ත. ওই ලෝකේ හැටි තේරුම් ගන්න හොඳට මනසේ. ওই ටික වැටහුනේ මොකක් බලලා? නිසිදේ නෑ කියලා දැක්කා. අනිසි දෙයක් නිසි කියලා අල්ලගෙන ඉන්න මුලාවනේ. ඕක හිතුවේ නැති හිතන්නේ ඔක උනේ. එහෙනම් ওই සංඛ්‍යා තියෙන එකතුවේ මිදෙන්න ඕන. මොකද්ද දකින්න ඕන? ඔන්න අනිසි දේ අනිසි කියා දැකපල්. සපයි කියලා මුලාවට ඉන්න දුක් දේ දුකයි කියා දැකපල්. සාරයි කියලා මුලාවට පතෙන අසාර දේ අසාරයි කියලාම දැකපල්. යලි යලි සිහි කරපල්. ඔන්න ඔකට කියනවා සම්මා දිට්ඨිය. ඔකට වැහැපල්. යන්නේන කරන කියන කතා කරන කතා නොකන වටපිට බලන හැම ඒරියාවක්ම පවත්වනකොට. ওই චන්දරාගේ බැඳිලාද මම ඒක කරන්න කියලා නිතර මනසේ බලපල්. මුලාවෙන් බැඳිලාද මේ කටයුතු කරන්න කියලා බලපල්. ඒතර වෙන්නේ මෙන්න මුලාවට වැටිච්ච තැන අහුවේ. ඒකේ අල්ලගන්න වටිනා දෙයක් තියෙන නිසා ආවර්ජනය කරලා බලනකොට පෙනේ නොවටිනා දෙයක් වටිනවා කියලා අල්ලගෙන ඉන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. චන්දරාගේ හැදිලා තියෙන්නේ ඒක. යතහ භූත ඥාන දර්ශනය පහල කරපළා එදාට ඔයාලට නොවටිනා දේ නොවටිනවා කියලා තේරෙන්නේ. දුක්ඛ දේ හරියටම දුක්ඛයි කියලා එදාට වැටහෙනවා. අසාරදී අසාරයි කියලා එදාට වැටෙනවා සාරත්වයෙන් හිතයිට මිත්‍යා දෘෂ්ටිය දුර වෙලා ඔන්න ඕක කරගයි සම්මා දිට්ඨිය කියන එක දෙනි පහළ වෙනවා ඔන්න ඔකේ යලි යලි ආවර්ජනා කරන මොකද වෙන්නේ අනේ එහෙනම් මෙච්චර කල් වෛර කරලා ක්‍රෝධ කරලා හිංගි කරලා හිංසා කරලා කාමයන්ගේ බැඳිලා ඇලිලා ගියා මම මේ කරන වැඩ පිළිලේ දින හරිය මොකක්ද දහම් ප්‍රඥාවකින් ඔන්න ඔය අදහස් එනකොට කාම සංකල්පනාවක්, ව්‍යාපාද සංකල්පනාවක්, විහිංසා සංකල්පනාවක් මතුවනවා. ඒක ගෙවිල යනවා. අව්‍යාපාද සංකල්පනාවක්, අවිහිංසා සංකල්පනාවක්, නිකම්ම සංකල්පනාවක් මතුවනවා. ඒක වැඩෙනවා. මම මොකද මේ ලෝකෙට වෛර කරන්නේ? ලෝකෙට හිඟි හිංසා කර කර මේ පැවැත්ම තුළ අර දුගුරට වැටෙන්නේ. කාමයන්ගෙන් ඇලිලා ගැලලා මේ කාම වස්තු පස්සේ තවත් හඹා යන්නේ මොකටද? වැඩක් නැහැ. එක්කම් මේ. අව්‍යාපාදේ. මේ සත්වෙන්ද හිංසා කරමින් තරඟ කරමින් මේ ලෝකයෙන් දැනගන්න හදා හදා මම මොකද මේ කරන මුලාව? ඇති වැඩේ මොකක්ද? ඔය අදහස වැටෙන ප්‍රඥාවෙන් තීරණයක් දෙනවා. අව්‍යාපාද වියන් අවිහිංසා වියන් එකම වියන්. ඔන්න සම්මා සංකප්පේ. මාර්ගාංගයක් හැදුනේ හැටි. අනේ මම මේ බොරු කිය කියා ලෝකයා රවට්ටන්නේ මොකටද? කේලම් කිය අනු විදවන්නේ මොකටද? පරස වචන කියලා සැඩපාට පත් කරලා ලෝකයට හිංගීසා කරන් සිදුවන්නේ මොකටද? මේ ප්‍රලාප කිය කියා ලෝකයට එක රස්තියාව කරගෙන මුලාවට පත් වෙලා කරන් දිවන්නේ මොකටද? එහෙම වචන වලින් ඇති වැඩේ මොකක්ද? ඒවා පරිහරණය කරන්න වටිනේවා නෙමෙයි. ඒවා මුලාවට ලෝකෙට වැටෙනවා. මත්නා වැඩක් නැහැ. මේ අසාර ලෝකේ හොවා කරලා. වචන හික්මිලා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී කරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී ආමිච්ඡති විකේ සම්මා වාචා මාර්ගාංගයක් හම්බ වුණා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ප්‍රේම ප්‍රාණඝාත කරමි කොරමර වංචා කරමි සුරාසූ දුරාචාර කරමි මේ ලෝකේ ආස්වාද පස්සේ ක්‍රියා කරන්නේ මොකටද අසාර ලෝක අසාරයි කියන ප්‍රඥාවත් එක්කලා ඔක්කොම අදහන එකට එනවා එනකොට මොකද ඒ යන්නේ පාණාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමීසු විච්ඡාචාරා වේරමණී අයං විචේ විචේ සම්මා කම්මන්ත. ඔය මාර්ගාංගයක් හැදිලා සම්මාදී තියෙනකොට. ඉතින් මේ අයුතුකම් අසාධාරණම් කර කර අනුන්ට හිඟි හිතා කළා මගේ ජීවිතේ පවත්න්නේ මොකද? මොන හරියක් ඇති ජීවිතය දෙහෙම කරන්නේ. උපන් නිසා කෙනෙකුට කරදරයක් හිංගියක් හිංසාවක් නොකර දැහැමි සාමී මේ ජීවිතය ගත කරනවා. අවේදක් අසාධාරණයක් වෙන මහා අපරාධයක් මගේ. මගේ ජීවිතේ නිසා. එන අනුන්ට ආවැඩක් අසාධාරණයක් වෙන මගේ ජීවිතේ මම කරන්නේ නැහැ කියලා අදහසක් එන්න පටන් ගන්නවා. 아무튼 හිත හිතා කරන් එකක් නැහැ. යථාභූතේ එනකොට ඔය අදහස එනවා. මිත්‍යා ආජීව වෙන්ගලා සම්මා ආජීව ලබන සම්මා ආජීව කියන මාර්ගාංගය ලැබෙන. ඉතින් මේ ලෝකේ මොනවා කරන්න මම උත්සාහ කරන්නේ? මට මොනවද මේ ලෝකේ තියෙන වටිනාකම හරේ? මෙච්චර කල අනන්ත සංසාරේ ඉඳන් කරලා තිබිච්ච ඒවා හරියක් ලැබිලා නැන්නා. කරපු කීපු හිතපු දේවල් වලගේ වැඩක් වෙලා නැන ආසාරණ. දැන් කරන කියන හිතන දේවල් වලින් මම මොන සාරයක් ලබන්නද? මොනවා කරන්නද? මොනවා කියෝ කියෝ ඉන්නද? මොනවා හිතයිද ඉන්නද? මට ගන්න දෙයක් නැහැ ඔය අදහස එනකොට මොකද වෙන්නේ? මෙතෙක් කල් අවද අසාධාරණ කරන්න. අකුසලයක් කරන්න. යම් හිතක් තිබුණා නම් ඒක නැති වෙලා යනවා. යම් අනුසේ වශයෙන් බැඳිච්ච යම් කිසි අකුසලයේ හිතවිලි ගතියක් තිබුණා නම් ඒ ගතියෙන් මිදිලා අංශයෙන් මිදිලා උපන් කුසලයක් හේවත් අත්තරීමෙන් වැල්මේ මිදීම ලබන්නා වූ සාන්තියක් ඇත්නම් ඒ සාන්තිය හිත පිටලා නැත්නම් කුසලයේ වැඩෙනවා. ඒක වර්ධනය වෙනවා. ඕකට කියනවා සම්මා වායාම. නූපන් අකුසල් උපදීමට නූපන් උපන් කුසල් ගෙවී යාමට නූපන් කුසල් ඉපදීමට උපන් කුසලයේ වර්ධනය වීමට යම් කැමැත්තක් ජනිත කරනවාද ව්‍යායාමයක් කරනවාද? වීර්යාරම්භයක් කරනවාද? මේක සම්මා වායාම. මාර්ගාංගයත් හම්බුණා නිකම්. කයි පටන් ගන්න. සම්මාදිටිය විතරයි. ඒකනම ගැටලු සම්බන්ධලා වායාමයක් ආවා. දැන් ඉස්සර වාගේ නෙමෙයි කටයුතු කරනකොට. මම හිතනකොට කියනකොට කරනකොට මනාසියෙත් නැගෙනවා. රාගයේද, දේශයේද, මොහේට හේතු වෙන්නා වූ හිතිවිලද ක්‍රියාවද කතාවද මේ මොහොතේ මතුවේ. ඒ ඒ මොහොතේම දැකලා ඉතින් ඒක වැඩක් නැති එකක් හරියන්නේ නැති එකක් අදහසෙනකොට බිඳිලා යනවා. සම්මා සතිය වැඩෙන්නේ. කැළඹෙව්වේ මොනවද මෙච්චර කාලේ? කාගේ කැළඹෙව්වා, ද්වේෂයේ කැළඹෙව්වා, මොහේ කැළඹෙව්වා ඒවට බැඳිනවා. කාගෙන් ද්වේෂයේ මොහෙන් මිදලා යනකොට අකම්පිය භාවයටපත් වෙලා සමාධිය පිහිටන අකම්පියට. ඔවර කියනවා කිසිම අරමුණක් අල්ලාගත්තේ නැති පීඩව සම්මා සමාධිය. සම්මා සමාධියේ ලෝකේ අරමුණක් නැහැ. සම්මා සමාධිය ධර්මන මොකද්ද? ධර්මයේ ධර්මානුකූලව මෙනෙහි කිරීම. එහෙනම් අල්ලාගත් එකක් නෙවෙයි තියෙන්නේ ධර්මයේ මෙනෙහි කරනකොට ලෝකේ අල්ලගන්න එක නෙමෙයි ලෝකේ අත්හන්නේ පැත්තේ ධර්මය. අන්නේ ධර්මයේ මෙනෙහි කරනකොට ලෝකේ අල්ලගත කිසිම අරමුණක් නැති. නමුත් අකම්පේ සමාධියක් ලැබෙනවා. මෙන්න මේකට කියන ආනාන්තරික සමාධිය. ආර්ය සමාධිය. ඔය ආර්ය සමාධිය ලැබෙනකොට මොකද වෙන්නේ? තැන්පත් වුණු මානසිකත්වයට මනසේ ඥානීය මතුවලා ඇවිල්ලා දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධේ ප්‍රතිපදා ඥාන කියන ප්‍රඥාවට නැගිලා ඉඳලා බලවත් වෙනවා. සම්මා ඥානීය මතුවේ. එතකොට මොනවා අල්ලන්නද? අත්හැරීම හැර නොයල් මහැර මිදීම හැර. ඒ අත්හැරීමේ සාන්තිය හැර තවත් සාන්තියක් ඇත්තේ නැහැ. නිදහස තියෙන්නේ අන්න ඒ සාන්තිය කියලා. ඒතං සම්තං ඒතං පනිතං යද්දං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිච්චසමුප්පාදෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා. මේ සියලුම දුක් වලින් නිදහස් වීම තමයි සාන්ත ප්‍රණීත කියලා දකින සම්මා ඥානෙ විමුක්තිය පහළ වෙන්නේ. දසාංගේ සමන්නාගතෝ අරහති උච්චති කියලා අදින්න පහත් වෙච්ච කෙනා රහතන් වහන්සේ කියනවා. අන මාර්ගය ඵලයේ ඉතින් ඔය ටික ඉගෙන ගන්න එකක් නෙමෙයි යථාර්ථය දැනවත් වෙන්නයි තියෙන්නේ ඔය පොඩ්ඩක් අරගෙන. ස්කන්ධ ගැන ගත්තා නම් ධාතු ගැන ගත්තා ආයතන ගැන ගත්තා පරිච්ඡම උපාදී ගැන ගත්තා මේවට අයිති ඔක්කොම ටික ওই ක්‍රමයට බලනවා. ඉතින් මේ පොඩ්ඩ තේරුම් ගත්තාට පස්සේ දැනුවත් වෙන්න ඕනේ යලි යලි සිහි කරලා. ඉතින් ඕක අරගෙන මං මහා මංගල සූත්‍රය දන්නවා මං රතන සූත්‍රය දන්නවා මට කටපාඩම් මං කර්ණීය මෙත්ත සූත්‍රය මට කටපාඩම් දජාක සූත්‍රය මට කටපාඩම් ඕවා කිය කියට මාන්නකාර වෙවි ඉන්නා නිසා වැඩේ කෙරෙන්නේ නැහැ. ඕවා කර වාලං කරන්න නෙමෙයි කිව්වේ ඔන්න ඔය ටික දැනගන්න. නිවන් දකින්න ඕනේ. මම ත්‍රිපිටක ධාරී විසුණු හන්දේ සපා යනවා. මොකක් නිසා? අර වාලං කරන්නේ මං තමයි ලෝකකිකේ ඉන්නවා මාන්නකාර වෙලා දන්නේ නැහැ යථාර්ථේ වල් නැහැ. ඉතින් ත්‍රිපිටක ධාරී වුණත් නිවන් නැහැ. නිවන් දකින්නම් එක ගාතාවක් ඔය කිව්ව එක දෙයක් අරගෙන චතුරාර්ය සත්‍යට අනුකූලව ධර්මානුකූලව බලන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න ඕනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අදහස් ගැව්වට පස්සේ මේ බලන ක්‍රමේ නැතුව ගියා. අනිසි බව දැනගත්තා නම් නිසි නෑ කියලා. නිසි නැති දෙයක් තුලින් කොහොමද සැලසුමක් එන්න බෑ දුක්ඛයි කියලා වටහා ගත්තා. එහෙම දිග හටගත්ත දෙයක ඉතුරු වෙන හරයක් නෑ අසාරයි අසාරප්පේ අනත්තං අසාරකත්තේ නැති කියලා දැනගත්තා. අනිත්‍යං කයත්තේන දුක්ඛං බයත්තේන අනත්තං අසාරකත්තේ නැති කියලා වෙන්නපු ධර්මයේ අටුවාවේ ඔක තියෙනවා. අය බුද්ධ වතාවුලට අහුවෙච්ච නැති අටුවාවේ. කියුණා එකතු වෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හදාලා වැඩි වුණා. නිත්‍ය ප්‍රකරණයයි ප්‍රතිසම්පීඩා මාර්ග ප්‍රකරණයයි අහුවෙච්ච නැති නිසා. ඒ දෙකේ අදක් තියෙනවා යාත්‍ය. උද්‍යාවි ඥානය කියන්නේ ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා කියන එක හදලා තිබ්බා. ඇත්ත වහලා. නෑ උදේ කියන්නේ පටිච්චසමුපාදයෙන් හටගන්න හැටි, වාය කියන්නේ පටිච්චසමුපාදින් ලෝකයෙන් කෙලවර වෙන හැටි. ඔච්චර පැහැදිලිව යෝධ පටිච්චසමුපාදන් පස්සේ යෝධ ධම්මා පස්සේ බුද්ධ වචනේ ගැලපෙන එක. ඒකයි අන්න ඒක අරගත්තා නම් පටිච්චසමුපාදයේම ධර්ම අවබෝධ කරගන්න නිවන් අවබෝධ කරගන්න. ඒ වටිනා අදහ වෙහිලා ගියා. ඉතින් අනිත්‍ය දුක නාත්ම අනිත්‍ය දුක නාත්ම කියකේ බලාගෙන ඉන්නවා වැඩන වැඩක් නැහැ. වැඩිච්ච එක්කෙනෙක් කවුවත් නැහැ. කොහොම වැඩෙන්නේ? ලෝකේ අසාරත්වයේ වැටෙන දහම් ක්‍රමයේ වැහුනොත් අසාරත්වයේ වැටෙන්නේ නැහැ. අසාරත්වයක් නොවැටුනොත් සම්මාදිටිය නැහැ. වචන කී කී ඉන්න පුළුවන්. සම්මාදිටිය ලැබුණොත් මාර්ගාංග හතම සම්පූර්ණ වෙනවා. 10ම පූර්ණ වෙනවා. සම්මාදිට්ඨියටපත් වීමයි කරන්න ඕනේ. එහෙනම් අනිසි දේ අනිසි කියලා දැනගන්නවා නිසි කියලා හිතා ඉන්නේ අනිසි දේ. මොනවද නිසි? අනේ මට හොඳ කසාදයක් බැඳගෙන දරුවෝ දෙන්නෙත් ඉඳනේ හදාගෙන හොඳ ලස්සන ගෙයක් දොරක් හදාගෙන අපිටත් හොඳ සුරංගනා ලෝකෙක ඉඳ තිබුණා නම් අනිසි දෙයක්ම නිසි කියලා හිතුවා. කොහොම අවස්ථා කොච්චර අමං සංසාරේ ගත කරලා ඇත්තේ නිසි දෙයක් හම්බුණා නම් එහෙම සැනසීම හම්බෙන්නේ නැහැ. ඔයද හම්බෙන්නේ අවුරුදු 10ක් ඉඳලා දුක් විඳලා දුක් විඳලා මැරලා ගියා නිසා. අනේ අපිට දරු සම්පත්තියක් තිබුණා කොච්චර හොඳ කියලා නිසි දෙයක් හැටියට හිතාගත්තා. ලැබුණ සම්පත්තිය ඉඳපුවේ. දැන් මොකද වුනේ? නිසි දෙයක් නම් හොව තියෙන්න ඕන. අනේ මොකද පුතා කෑ ගහන්නේ? ඔය හුස්ම හිර වෙනවා වගේ දැනෙන්නේ මොකද? ගිනි ගහිලා නැගිටලා බලන්නේ පොඩි එකා උඩු උඩු අතර ඉන්නේ මේ වමන ටික හිර වෙලා හරි කියනවා. ඇස් දෙක එහෙම උඩ ගියා නම් එහෙම ගිනි කඩක් වෙලා වබ්බෝ දැවෙන්න පටන් ගින උස්සගෙන දුවන ඉක්මන් කරන් ඉස්පිරිතාලෙට යනවා. නිසිදේද මේ සැනසෙලා දෙන්නේ. ඔන්න අහවල උන දිනන ළමයාගේ නැගලත් වෙලා. ඊයේනේ අනේ පාරයක් ගියා ඉක්මන් කරලා හොතෙන වැන්නේ හරි කියලා ළමයා බෙල්ලා දියා. ඔක්කොම කරන් යනවා මොකද? නිසිදේද මේ සැනසෙලා දෙන්නේ. සැනසෙලා දෙන්නේ. ලිද හැදෙන කය, කුණු වෙන කය, මැරෙන කය, විකෘතියටපත් වෙන කය. කතා කිදා කැටි එකක්. සම්පත්තිය කියලා ගත අනිසිදේ නිසි කියලා ගත එක නේද මේ වුනේ. ඕක තේරෙන්නේ නැහැ නේ ඔය විදිහට ආදීනව වල්නක. ආනිසංශයක් වශයෙන් ඉන්නේ වැලුවේ. පුතා හිටියන පුතා ලොකු වෙනකොට බෑග් එකත් එල්ලගෙන මම බෝතලේ පස්සෙන් අරගෙන අරගෙන ළමයා ඉස්සර කරගෙන මොන්ඩිසෝ මෙහෙම එක යනවා. උඩ පැන පැන පොල්ලා උඩ පැන පැන යනකොට කොච්චර සාන්ත කොච්චර ලස්සනද හිරතල්ද. ඌ කතා කරනකොට එහෙම ඔය මොනවද හිතන්නේ? ආනිසිදයක් නිසි හැටියට හිතනවා. වැඩක් හැටි එකක් නෙවෙයි. අනන්ත සංසාරයේ ওই තත්ත්වෙ කොච්චර ලබලාද? ලැබිටහට එහෙම කරා. ඊට පස්සේ අපි දොස්තර කෙනෙක් කරමු පුතා. ඉතින් අම්මයි තාත්තයි විදිමසින් කතා කරගෙන පුතා ඉස්සර කරේ. නඩුකාරී කරුවා ඊට වඩා හොඳයි. ඔහොම එක එක කතා කරගෙන. එක වල්ලක ටිකක් ලොකු වෙනකොට එන වරදරේ කියලා. මොකද වෙලා තියෙනවම මෙච්චර ඉගෙනුවා මෙච්චර කළා අපේ පුතා අපිට මෙච්චර සැලකුවා. ඌ අපි ගණන් ගන්නෑ. ඉන්දියා කාලේ විශ්වවිද්‍යාල දතරිය බොහොම අමාරුයි හදලා ඉතින් ඔක්කොම කරලා ඉතර මහන්සිලාද කලේ. මං ගියාම රාම මයි නයිනවා කිව්වා. හොඳ වැඳලලු. නා ගොබ්බේ ආිනවා කිව්වා. පුතාම මල් කැටෙන් මට කිව්වා තාත්තා කියලා වැඳ වැඳ හිටපු පුතා ඉස්සෙත් જાති කියලා වෙච්ච වෙනසේ. ඉතින් අම්මා පෙන්නන්න බෑ. ගෙදර ආපුවාම ඌරවල බයිනවා. බැනලා යනවා. මට පිටේ මොනවා තියෙන ඔක්කොම සූරාගෙන එනවා. මම රාත්‍රියේ සල්ලි ටිකක් දෙනවා. ඌ ඒකත් අරන් ගිහලා කොහෙද? අන්න ක්ලබ් එකේ ඉන්නවනේ. අයියෝ හදරුවේ කදාගෙන වෙච්ච විනාශ ඉන්න හේක ඇති. දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද? විඳින්නේ මොකද? සතුටා සැනසීමක් අනිසි දෙයක් ඉසි හැටියට බලාපොරොත්තු වෙනවා. අනිසි දෙයක උරුමේ ඒක ක්‍රියාත්මක වෙනවා. අනිසි දේ නිසි කරන්න බෑ. නමුත් අපි බලාපොරොත්තු වෙ අනිසි දෙයක් නිසි කරගන්න මේක තමයි අවිද්‍යාව. ඇත්ත වෙන්නේ ලස්සන අපිට තිබුණා හොඳ ඉඩකඩම කොච්චර හොඳ කාටවත් පහල් වෙන්නේ නැතුව අපිටත් ඉන්න තිබුණා අපේම කියලා ගයක් හදාගෙන ඔක්කොම කරලා ඉතින් කොහොමවත් ණය වෙලා හරි ඔක්කොම කරලා ඉතින් කවන්නේ දෙන්නගේ එකතු කරලා හල්ලි දාලා ගත්තා ඉතින් කෑ. ගත්තාට පස්සේ අල්ලපු එකේ ඉන්න හොඳ ඉරිසියාකාරී. ඕක මොකද කරන්නේ? ගත්තා විඥානසනයක් අරන් ඇවිදලා අයිනවා අයිනවා ගලින විටක් ගහගෙන බලන අඩියක් අල්ලලා වස්සේ දැන් මොකද කරන්නේ අපි අපේවත් අල්ලගෙන ඉඳන් රෝගේ කියන්නේ අතෝ කොහේ ලංකාරේ වෙන්න හදනවා මේ අපි අපි අත්තාගේ මුත්තා කියලා ඉතින් ඵලයන් අපි දැන් මොකද අපි හත් වෙන්නේ සුවයි සනසිල්ලා කියලා ගත්ත ඊටම දැන් දෙන්නේ ගිනි නේද දැන් ඉතින් අපි දන්නේ නැහැ මෙහෙම එකක් දෙයි කියලා අපි හිතාගත්තේ ලස්සන ගයක් හදාගෙන සුන්දර ලෝකයක අපේම කියලා දැනගෙන ඉන්න ඕනේ අපි මැව්වා දැන් මේ සුන්දර ලෝකේ මවනවා. නමුත් විඳින්නේ ඉන්නේ සුන්දර ලෝකේ නෙමෙයි. අනිසි දෙයක්ම නිසි කියලා අරගෙන අනිසි ප්‍රතිඵලයන්ටම වාදනය වෙනවා. අනිසි නම් දුකමයි එන්නේ. කොහොම කර කර හැකලා හැකලා ඉඳලා අන්තිමට මොකද වෙන්නේ? මා ටිකක් පපුරි දෙනවා වගේ. ඉඳගත් අහස්සලා බල ගියා. මොකද වෙන්නේ? අනිකාගේ ගහනවා. අනේ අපිට විච්ච දෙයක් මොන කර්මයක් කරලා මේක සිද්ධ වුණේ අපි අනාථ වුණා. මැරෙන කය තියෙනුම් මැරෙනවා. ලෙඩ වෙන කය තියෙනුම් ලෙඩ වෙනවා. ඉතින් නොයේ කාකාරී දුක්ඛම් කරළු වාදනයෙන් දුක්ඛම් කරළු වෙනවා. සාගිනි විපාදනයේ වැට එහෙම වෙනවා. අර සාගතයන් කෙලවරක් නැතුව නියගයන් කෙලවරක් නැතුව වෙන ලෝකේ සත්‍රිකත්වයේ පතපතා ඉන්නවා හොහෙලා ඉන්නවා සාගතේ එනවා. නියගයක් එනවා. ඔක්කොම වෙනසිලා යනවා. එහෙම ලෝකයේ ඇතුළ සුවහෝ එහා යන ගමනක් මේ අනන්තේ පටන් ආවේ. සුවයක් නොලැබෙන දෙයක සුවේ හුවා විද්‍යාව. බුදුරන් වහන්සේ බැලුවේ මෙන්න මේක ඇත්ත මේකයි යථාර්ථය ඕකයි. ඔක බොරුව නෙමෙයි. ඕක ඔය විදිහට හිතලා බලන්න. බොරුවට හැවටිලා ඉන්නේ නිසි දෙයක් කියලා. ඔය එකවත් නිසි දෙයක් නෑ අනිසි දෙයක් තියෙන අනිත්‍ය දෙයක්. නිත්‍ය නෑ එකක්වත්. ඉතිර කතාවක් නෙවෙයි කිව්වේ. නිසි නෑ. අනිසි දේවල්. අනිසි දේවල් නිසි හැටියට පරිහරණය කරන්න කියලා විදින දුක තමයි මේ ලෝක සත්‍යය මුලාවෙ විඳින්නේ. මෙන්න මේක තෝරා ගන්න. තෝරා ගන්නක් තීරණයක් ඒ. අනන්ත කාලයක් තිස්සේ චන්දරාගී බැලි බැලි අනිසි දේවල් පස්සේ ගියා නිසි හොය හොය. නිසි දෙයක් හොයන්නේ නෑ කියලා හිතුවේ නෑ. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ අනිසි සත්‍යයටපත් වෙලා දුක් විඳලා මැරිච්ච එක විදිහක් හම්බ වෙච්ච එකක් නන්නේ සාරත්වයක් නේ. එහෙනම් දැන් තියෙන එකට කොහොමද හම්බෙන්නේ මෙච්චර කල් අංසාංසාරි ලැබෙච්ච නැති එක දැන් ලැබෙනවා ඒ જાතියෙ. මතු බැලුවොත් හම්බ වෙයි. එහෙනම් දුකක්ම පතනවා මිසක් ඔය මුලින් සැලකිලා පතන. නිසි කියලා අනිසි දෙයක් පතන එක ලෝකයා කරනවා. මතු බැලුවොත්. එහෙනම් දුකක්ම පතනවා සැලකිල්ලක් නැහැ කියලා මෙන්න මේ බලහන් ඕනේ. මේක බොරුවක් නෙමෙයි මේක තමයි ඇත්ත මේ රැවටිල්ලක් නෙමෙයි. නෑ බුදුරණන් වහන්සේ රැවැට්ටුවේ නෑ ලෝකේ. ලෝකේ තියෙන දේ වෙන දේ ඒ ආකාරයෙන් පෙන්නවා මේකයි වෙන්නේ නමුත් හිතා ඉන්නේ හැවටිල්ල. හැවටිල්ලෙන් ඉන්න බුද්ධිලා කැමති නෑ ඒක අහන්න. තව තව හැවටිල්ලයි දඟලන්නේ. අරුවොත් එහෙම ඇත්ත දැනගන්න කැමතිද බොරුවට හැවටෙන්න කැමතිද කවුරුවක් කියන්නේ නැහැ බොරුවට හැවටෙන්න කැමති. එහෙනම් ලෝක සත්‍යය ඉන්නේ අවිද්‍යාවෙන් බොරුවට හැවටිලා. ඒ බොරුවට හැවටලා තියෙන එකේ මහත්කම් බලවත්කම කොච්චරද කියලා නම් ඔහු ඇත්ත දැනගන්න කැමති නැහැ. ඇත්ත දැනගන්නට අකමැති සින සිනා විවත් ඒවා සින අදහස් හැටියට දාන දාලා හිටන් තවත් මුලා කරනවා ඇත්ත දැනගත්තොත් සින වෙන්නේ කොහොමද ඇත්ත දැනගැනීමේ ප්‍රතිඵලය දනන්නේ බොරුවෙන් රැවටීමේ ප්‍රතිඵලය සින වෙන්නේ යථාර්ථය ඒකනේ එහෙනම් දමින හොයාගන්න බැරුවද මනෝ විද්‍යාඥය විද්‍යාඥය දමින පෙන්වන්නේ බුදුරන් වහන්සේ දන පෙන්වන හතක් සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ප්පියන් ධනං, සුදහං, ත්‍යාගෝච, පඤ්ඤාමී සත්තමන් ධනං කියලා බුදුරණන් වහන්සේ ධන හතක් පෙන්නනවා. ඔන්න ඔතන ධන තියෙන්නේ. ওই ධන වලට එක්තරා පිටසක් යන හින්න. අර අවිද්‍යාවේ නිගමනයේට බහලා දුක් විඳින පැත්ත ධන හැටියට පෙන්වන්න හදලා. යථාර්ථය වහනවා. මෙන්න මේ මූල ධර්මයේ ඉස්සෙල්ලා තේරුම් අරගත්තා. ওই තේරුම් ගත්තට පස්සේ මුළු ලෝකෙම අනිසි. නිසි නෑ. ඕක දකින්න. අනිසි ලෝකයේ තුල නිසි හොය හොයා යන්න ගියොත් එහෙම සවටිලා දුක් විඳිනා මිසක් කවදා සැනසුමක් හම්බ වෙන්නේ නැහැ. අන්තිම කෙලවර බලපුවාම කිසිම සාරාත්මයක් නැතුව අසාරාත්මයෙන් කෙලවර වුණා මිසක් ඉතුරු කරපු හරයක් නැහැ. මෙච්චර කාල සියලු සත්ත්වයෝ ඉඳ වෙලා තියෙන්නේ තෝකයි. සැරිසරපු සියලු සත්ත්වයෝ සැරිසරුවා නම් සැරිසරලා තියෙන්නේ තෝකටයි. දැන් මේ වර්තමානයේ කියන එක සත්ත්වයේ උත්සාහයක් වීරියක් කරනවා ඔය කියනවා අනිසිදයක් නිසි කරගන්න උත්සාහ කරනවා. ධර්මතාවය කවදාවත් අනිසිදී අනිසි මිසක් නිසි නෑ. මෙන්න මේක දැනගන්න ඕන. ඕකේ යලි යලි සිහි කරනකොට මොකද වෙන්නේ? ඕකමයි මාර්ගයේ සම්මාදිට්ඨියාව. සම්මාදිට්ඨිය සිහි කරනකොට සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි ඥාන විමුක්තිය ඔක්කොම ලැබිලා කෙලවර කරලා යනවා. ඵලයේ කෙලවර කරගෙන ඕකේ. ඕකයි මාර්ගය. ඉතින් මාර්ගඵල අවබෝධය සඳහා කරගන්න තියෙන්නේ ඕම ඕක හිතී. ඇත්ත ඇති ආකාරයෙන් බැලීම. ඉතින් ඒක පැත්තකින් තියලා එක එකනා කියනවා මෙහෙම ඉඳගනින් මෙහෙම ඇද්ද එක පියාගනින් නාහෙට හිත පියාගනින් මෙහෙම උඩට ඇදපන් මෙහෙම පල්ලෙහාට යනපන් මෙහෙම කරපන් ওই જાති එක කිමත් ওই කියන අදහස එනවා ওই දහම අවබෝධය ලැබෙනවා මැටි කුලියක් හදාගනින් ඉස්සරහට තියාගනින් පටේ පටේ කියලා ඔබ දිහා බලාගෙන ඉන්නවා මෙහෙම ක්‍රමයක් කරපන් කියවර ඔබ හැදෙනවා මේ ඔක්කොම ලෝකේ ලෞකික භාවනාවයි එහෙනම් මොකද පහ කරන්න කිව්වේ අනිසි දේ පහ කරන්න මොකද නිසි ලෝකයේ අඳුනන නිසි දෙයක් නැහැ ලෝකයේ පිළිබඳ යම් අත්හැරීමක්, නොවැල්මක්, මිදීමක් ඇද්ද? ඒක නිදිලි. අන්න ඒකටපත් වෙයි. අනිත්‍ය පරිහරණය කරන්න ගියොත් දුක එනවා. දැන් ලෝකේට අයිති ඔක්කොම අනිසි. ලෝකෙන් අහපුනහම දුකෙන් නිදා. ඒක දකින්න. සාරයි සාරයි කියලා අවිද්‍යාවෙන් බැහැගින්න නිගමනය තියෙන මේ අනිසි දේවල් පිළිබඳ. අනිසි දේ අනිසි කියලා දැනගත්තාම අසාරයි අසාරයි කියලා අදහසෙයි. අනත්තයි. අනත්ත වටහා ගන්න. අනිත්‍ය දුක අනත්ත දැකලාට නිවන් දැක්කා. ත්‍රිලක්ෂණය ඕකයි. ඉතින් ওই ටික තේරුම් අරගෙන යලි යලි ආවර්ජනා කරන්න ඕනේ. යලි යලි සිහි කරන්න ඕනේ. ඒක එහෙමද නැද්ද? එහෙමමයි කියලා තමයි අවස්ථාව ආපුහම සැක නැති වෙලා යනවා. එහෙනම් ආත්ම දෘෂ්ටියක් ඉවරයි. ඒක මෙන්න යථාර්ථය දැනගන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ ඔය ක්‍රමයේ. එහෙම තේරුම් ගත්තාම නිවන් මඟ කියන්නේ ඕකයි. අනිසිදේ අනිසි හැටියට යලි සිහි කරන්න. නිසි කියලා හිතා ඉන්න මුලාව අත්හැර ගන්න. අනිසිතේ දුක දෙනා සැපයි කියලා මුලාවටපත් කරනවා. සැප නැමැති මායාවෙන් අර දුක වහලා දුක් විඳවන. මේක අසාර වැඩ පිළිවෙල. ඔන්න ඔය කිව්ව අදහස එනකම් තේරුම් ගන්නකම්. මොදල හිතන්න පුරුදු වෙන්න. ධර්මයේ වැඩින්නේ උතන. ඊට සුසු පරිසරය ඇසුරු කරන්න. එවන් පරිසරයක් තුළ ඉඳගෙන ඒක කරගන්න උන් ලේසි. නිසි පරිසරයක ඉඳලා ඒ විදිහට කටයුතු කරන්න ඕන නිසා මේ පරිසරය හොඳ. බෞද්ධ පරිසරයක් තියෙනවා. බෞද්ධින්ට ඒ කටයුතු කරන්න නිදහස්ව හිතන්න යථාර්ථයේ හිතන්න අවශ්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙන. ඒ පරිසරයක් ගොඩනගලා හදාගෙන ඒ තුල ඉඳගෙන ඒක Tamanට විතරක් නෙවෙයි ඒ අනුගමනය කරන මතු වරමුණට යහපතක්. ඒ නිසා බොහොම වැදගත් දෙයක් නිසා ඒවා වැදගත් නිසා කර කර අල්ලගන්න එකක් හින්දා නෙවෙයි වැදගත් නිසා කරන ඔය හේතුවෙන් ඒ නිසා ඒවා වැදගත් කියන්නේ ලෝකේට අයිති දෙයක් නිසා වැදගත් නෙවෙයි ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරන උපනිශ්‍රේ නිසා වැදගත් හරි ලස්සනයි කියලා ඒ හින්දා ගන්න යන්නේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න පසුතලයක් නිසා ඒක වැදගත් ඒ නිසායි මම මේ දෛත්‍ය ස්ථානයක් හරි හදන්නේ ඒ නිසායි මේ පූජනීය ස්ථානවලට ආධාර දෙන්නේ හොඳ එකක් හදන්න ගොඩ ගහන්න නෙවෙයි ඒක හොඳ වෙන්නේ මොකක් නිසාද මෙහෙම තැනකට ඇවිදලා නිදහසේ වචනයක් හරි බාහිර කරදර වලින් නිතරව සාකච්ඡා කරන සූරු දෙනක් තියෙනවා. ධර්මයක් අවබෝධ කරගන්න මාධ්‍යයක් පැහැදෙන්නේ එහෙම දැනක නිසා. ඒක මට විතරක් නෙමෙයි මතු කාලවලට ඒ ධර්මයේ තියෙනකම් මහා වැදගත්කමක් තියෙනවා. ඒකෙහි චිත්තප්‍රසාදයක් ඇති කරව බුද්ධලයට තවසේ පසුතලයට මඟ පෑදෙන්නේ. ඒ නිසා ඒවා වැදගත්. ඒ මිසක් ඒවා සදාතනික දේවල් ඉන්න හොඳ දේවල් නෙමෙයි. ඒවා තනිසි දේවල් තමයි. නිහි කියලා ගන්න එකක් නෑ වස්තු වශයෙන්. ඒවා තියෙන්නේ මොකද්ද? ප්‍රයෝජනීය ගැනීමට විතරක් වටිනාකම. ඒක දකින්න ඕන. එහෙම දකින්නට යාවස්සේ කටයුතු හරියට කෙරෙනවා ධර්මානුකූලව ඒක සිද්ධ වෙනවා. දැන් මේ ධානා භාවනා ක්‍රමයේ වෙනම දිනයක් යදා හෝ අපට පුහුණු කරනවා නම් මන්ද මේ මම මේ කියා තියෙන ටික අනුගමනය කරලා බලන්නකො වැඩෙනවානේ. මේකට එකතු කරලා වෙන් කළා කියන්නේ දෙයක් නැහැ. සම්මාදිට්ඨිය පහළ වෙන්නම ඕනේ මේ වැඩේට. සම්මාදිට්ඨිය පහළ මේ බණ අහන්න ඕනේ. අහලා විමර්ශනය කරන්න ඕනේ. විමර්ශනය කරගත්තාම තමන්ට ප්‍රඥාව පහළ වෙයි, ඥානය පහළ වෙයි. මේ පහළ වෙන ඥානයෙන් එහාට අනුග්‍රහ කරන්න දෙන්නේ කොතනවත් පරිසරය වෙන්නේ. ඉතින් මෙතෙන්ට ආවයි කියලා මේ ධ්‍යාන ලබන්න බෑ. මෙන්න මේ ටික කරගත්තා නම් ඔය දහම සිහි කරනකොට මෙන්න මේකෙන් දකින්න. එහෙනම් මොකද්ද ලෝභය? මොකද්ද මේ පැවැත්ම? ලෝකේට ඇති යම් තාක් දේවල් ඇති. ඒ ඔක්කොම જાති. ඔය જાති විග්‍රහ කරලා බලපුවාම ඇස් જાතියටයි රූප જાතියටයි චක්කු විඥාන જાතිය වලටයි චක්කු සංස්පස්සා જાතිය වලටයි චක්කු සංස්පස්යෙන් හටගන්න විඳනයක් ඇතන එකක් જાතිය වලටයි කනක් જાතිය වලටයි ශබ්දක් જાතිය වලටයි සෝත විඥාන જાතිය වලටයි සෝත සංස්පස්ස කියන ලැබෙන කන්ට ශබ්ද ස්පර්ශයක් කරන එකක් જાතිය වලටයි ඒකේ ලැබෙන ශබ්ද විඳනයක් ඇතන જાතිය වලටයි නාසයක් જાතිය වලටයි ගන්ධ වර්ගයක් જાතිය වලටයි ඒකෙන් හටගන්න ගාන විඥානයක් જાතිය වලටයි ඒකේ ලබන යම් ගාන ස්පර්ශයක් ඇතනම් ಜಾති වලට අයිති. ඒකේ ලබන ගන්ධ වේදනාවක් ඇතනම් ඒකත් ಜಾති වලට අයිති. දිවත් ಜಾති වලට අයිති. රසදේවලු ಜಾති වලට අයිති. ජීවා විඥානය ಜಾති වලට අයිති. ඒකේ ලබන ස්පර්ශයක් ඇතනම් ඒකත් ಜಾති වලට අයිති. ඒකේ ලබන විඳනයක් ඇතනම් ඒකත් ಜಾති වලට අයිති. කයත් ಜಾති වලට අයිති. බාහිරින් එන සියලුම ස්පර්ශයෝ ಜಾති වලට අයිති. කාය විඥානයක් ඇතනම් ඒකත් ಜಾති වලට අයිති. ඒ ලැබෙන ස්පර්ශයක් නැත්නම් ಜಾති වලට අයිති. ඒකේ ලැබෙන ආස්වාදයක් නැත්නම් ಜಾති වලට අයිති. හිතක් ಜಾති වලට අයිති. හිතෙන් ධර්මයෝ ಜಾති වලට අයිති. ඒ වගේම මනෝ විඥානක් ಜಾති වලට අයිති. ඒකේ ලැබෙන ස්පර්ශයක් නැත්නම් ඒකක් ಜಾති වලට අයිති. ඒකේ ලැබෙන වින්දනයක් නැත්නම් ඒකක් ಜಾති වලට අයිති. මේක තමයි ලෝකෙ. ඔය ගහක ලෝකයක් පනවන්න බෑ. මෙන්න ලෝක දාර්ශනිකකින් බැලුවා. ස්කන්ධ වශයෙන් බැලුවා. බලලා සක්කු රූප, සක්කු විඥාන, සෝත, සද්ද, සෝත විඥාන ආදී වශයෙන් ධාතු 17 කට බෙදලා බලනවා. ආපෝ ධාතුව ಜಾති වලටයි තේජෝ ධාතුව ಜಾති වලටයි වායෝ ධාතුව ಜಾති වලටයි පඨවි ධාතුව ಜಾති වලටයි ආකාශ ධාතුව ಜಾති වලටයි විඥාන ධාතුව ಜಾති වලටයි හය ආකාරයෙන් බැලුවා නම් ඒ ಜಾති ලෝකෙම අහු ඔක්කොම ಜಾති වලටයි යම් තැනක ಜಾතියක්ද ඒක ಜಾති ධර්ම ඒව අතුරු කරන්න ගියොත් ජරා ධර්ම ව්‍යාධි ධර්ම මරණ ධර්ම ඒව අතුභාවය ශෝක පරිදේව දුක දෝමනස පායයන් වාජනය කරන ඒවා අසුර කරන්න කිව්වොත් සිද්ධ වෙන්නේ ඒකයි. එහෙනම් මේ විදිහට එකන්ද වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් බලමු. අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති. ජරා මරණ මේ සියල්ලම ජාතිවාද. ජරා මරණ තී ජරා ජාති මරණ ජාති. ඒවත් අයිති වෙයි. කොයි අරකින් අරකින් බැලුවත් මේවා තුල නිසි එකක් නෑ අනිසි. අනිසි ඒ අසුර කරන්න ගියහම තමන් කැමතිව පවත්වන්න එකක්වත් ඇත්තේ නැහැ. ඕන හැටියට පවත්වන්න එකක්වත් නැහැ. දුක කෙලවර දිලා කෙලවර කරනවා මිසක් මූති ඉතුරු කරු හරියකුත් නැහැ. ඔන්න ඔය පොඩ්ඩක් හිතන පුරුදු වෙන්න. ඔය ටික තමයි බලන්නේ. දකින්න දකින්න අරමුණ පාසා ඇලෙනකොට ගැටෙනකොට මුලා වෙනකොට ඔන්න ඔය ටික සිහි කරන්න පුරුදු වෙන්න. එක තැනක හිටියත් හිතට එනේ ආදාහත් වලින් ওই විදිහට සිහි කරන්න පුරුදු වෙන්න. මේවා මේ જાතියටයි තියෙන්නේ. ඒ જાති වලටයි තියෙනවා කොහොමද නිච්ච වෙන්නේ? නිසි වෙන්නේ. ඒවා අනිසි. අනිසි කියන්නේ ඇයි? මට ඕන හැටියට පවත්වන්න පුළුවන් එකක්වත් එතන නැති හින්දා. එහෙනම් එහෙම දේවල් අසුර කරන්න කියන නම් මට ඕන හැටියට පවත්වන්න හදන එක බැරි වුණොත් එහෙම. ඒකාන්තයෙන් දුක නෙවෙයි ඉන්නේ. ඉතින් ඒක කොහොමද හරයක් තියෙනවා කියලා ගන්නෙ. ඒවා අසාර දේවල්. අසාර දේවල් තුළ මම හොඳයි කියලා අල්ලගත්ත එක මගේ මුලාව. තවත් ඒ මුලාව යනවාද? නැත්නම් මුලාව අත්හරිනවාද? මෙනෙහි කරන්න පටන් ගන්න භාවනාව. ওই ටික කරගෙන යනකොට සමත විදර්ශනා සිවිලද්දව වැඩෙනවා. භාවනාවට 아무තු ක්‍රමයක් ගල්ලන්න හිතන්න එපා. ওই විදිහට මෙනෙහි කරන්නම පුරුදු වෙන්න. වතකින් නිවන් දකින්න බලන්න එපා. යථාර්ථයේ ප්‍රඥාවෙන් ධර්මයේ දැකලා නිවන් දකින්න බලන්න. ඒ මඟ අනුගමනය කරනකොට සමත විදර්ශනා ඔක්කොම වැඩෙනවා. ධානය වැඩෙනවා කොතන හිටියත් ඒක වඩා ගන්න පුළුවන්. ගැටෙන්න දෙයක් නැහැ. එහෙනම් මෙතනින් ඇදී 아무තු ඉගෙන ගන්න දෙයක් නැහැ. ওই ටික තමයි ප්‍රගුණ කරන්න ඕනේ. ඔය ඉගෙනගෙන කරන්නේ ඒවෙන් කවදාවත් නිවන් දැක්ක කෙනෙක් නැහැ. යථාභූතයෙන් දැකලා හිතන් මනසේ සිහි කරපු කෙනා ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ කරලා ධානාත් පූර්ණ කරගත්ත ධානාත් ලැබෙනවා විදර්ශනාත් වෙලා ඵලයක් ලැබෙනවා ඔය කාරණා පූර්ණ වෙනවා ඔය ඉන්නේ ප්‍රගුණ කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ බඳ කියන මහා කාශ්‍යප රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් මේ එක මඟ ගමන් නොකිරීමට හේතු කාරණේ මොකද්ද කියලා තමයි පහතර දෙන්න කියලා මේ වචනේ පොත්වල විග්‍රහ කරලා තියෙනවා. මේ ටික අපිට එච්චර ඔය හොය ඔයා පස්සේ යන්න අවශ්‍ය ඒවා නෙමෙයි ධර්මයේ අවශ්‍ය කරන හරිය ගත්තාම උඟක්ම වැදගත් දැන් මෙච්චර කාල දිනකොට මේකේ තියෙනට වැදගත් ධර්ම හරිය ගන්න. මෙහෙමවා දැනගත්තට මේක නිවන් දකින්නේ නැහැ. මෙහෙම කතාවක් තියෙනවා. එක අවස්ථාවක එක මගේ යනකොට ඉස්සලා කාන්තාවක් කාශ්‍යප බුදුරජාණන් කාශ්‍යප මහ රහතන් වහන්සේ කෙරෙහි බොහෝ පැහැදීමෙන් ඉඳලා බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ලක්ෂණ බලනකොට පිටින් පේන ලක්ෂණ වලින් උන්වහන්සේට වඩා අඟලක් විතර උසෙන් අඩවිලු එච්චර වෙනසක් තිබුණේ කාශ්‍යප බුදුරජාණන් කාශ්‍යප රහතන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේට කාශ්‍යප රහතන් වහන්සේ කියන හැවටලා ඉතින් අර ආහාර පිට පූජා කළා කාශ්‍යප කාශ්‍යප හාමුදුරන්ට කියලා දෙන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බින්ද වාත කරගෙන වැළලා ටිකක් දෙනවා ආයි කාසේ ආතනාසේ වඩිනවා. මට වැරදුනානේ ඉස්සෙල්ලා කියලා දුවගෙන ගිහිල්ලා අනේ ස්වාමීන් වහන්සේත් නෙමෙයි මගේ දානි පූජා කරන්න ගිහින් මේ මම පූජා කරන්න ගියා පිටිපස්සේ වඩිනවා මම දානි කොට දෙන්න කියලා ඉල්ලීමක් කළා. මෙච්චර කාලයකට කිසිම හාදුරු වෙන්න සිද්ධ වෙච්ච නැති එක බුදුරණන් හදේ සිද්ධ වෙලා තියෙනවා. කාටවත් පූජා කරපු දානයක් ආපහු ඉල්ලපු හාදුරු කෙනෙක් අසත්පුරුෂ දුස්සීලයේ පස්සේ ඉන්න හාදුරු වෙන එක දීපයක් ඉල්ලන්නේ නැහැ දැනගන්න. ලෝකිරා බුදුරන් වහන්සේ ඒක දාන විට ආපහු ඉන්නකෝ අවස්ථාවක් වෙයි. අරගෙන ඉති බුදුරන් වහන්සේ බලපුවාම සාර අසංඛ්‍ය කල්පලක්ෂය පාරමිතා පුරලා මේ දැනැත්තිට දන්පතා බත්හැන්දා තරම් දෙයක්වත් දානයක් දීලා හම්බෙලා නැහැ. ඒ නිසා මට මේක ලැබීම නැතිකම තමයි මේ ආපහු ඉල්ලන්න හේතුව කියලා දැන් උන්වහන්සේ අදිස්ථාන කළා. කැවුම් හරි උන්වහන්සේ සිවුන පූජා කරන්න එක. එයා පූජා කරන වෙලේ පේන්න අනිකන ඔබ නේද. බලපහම තියෙනවා ඒක අරගෙන ගිහින් කාශ්‍යප හාමුදුරන් පූජාර මහා සංවේගයක් ඇති වුණා. ඊට පස්සේ කිසිම දවසක බුදු පියාණන් වහන්සේ සමග එකමම වඩින්නේ නැහැ, බින්දපාත වඩින්නේ නැහැ කියලා අදිස්ථානයක් කරගෙන තමයි එතනින් ඉවත් වෙලාගේ පේනවානිකවත් ඉන්නේ නැහැ කියලා. උන්වහන්සේ පිරිනවම් පානකම් උන්වහන්සේ ඇතුලේ පේනවත් ඉන්නේ නැහැ. මිනිස්සු රැවටුණා, මිනිස්සු මුලාවටපත් වෙලා මහා අපරාධයක් කරගන්නවා කියලා ඉන්නවා. එහෙම කතාවක් දේශනාවේ තියෙනවා. ඉතින් මේවා අපිට ඔයකින් අපිට අමතර ගොඩ ගහගන්න මේවා අවශ්‍ය නැහැ. මේවා නෙමෙයි අපිට විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ. ලෝකයේ අනිස බව දැනගෙන, නිසි අනිසි බව කොයිනොර අනිසි බව දැනගෙන. අනිසි දෙයක් ඇතනම් දුක් බව දැනගෙන. එහෙම දෙයක් කොච්චර පරිහරණය කරලා සාරාර්ථයක් නැහැ කියලා දැනගත්තා නම් අන්නේ මාධ්‍ය නිවල් මාරු. ඒකට උත්සාහ කරන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් ගන්න එපා ඔළුවට. බීම තවයි කියන බීමත් හිඟන්නේ කිය ඇවිදින් හිඟමන් සැදීමේදී ඒ ප්‍රතික්ෂේප කර හරින විට මගේ හිතේ ද්වේෂයක් ඇති වේ නම් ඒ පාලනය කරගන්නේ කෙසේ දෙන්නන්ට දෙනු නොදෙන්නන්ට නොදෙනු දෙන්නාටත් නොදෙන්නාටත් දෙනු මේ විසාකාව පාසිකාවකට දුන්නා කියන අවවාදය දෙන්නන්ට දෙන්න නොදෙන්නන්ට නොදෙන්න දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙන්න. මේක තෝරා ගන්න. යම් කිසි කෙනෙක් තමාගේ යම් කිසි දෙයක සේවයක් ලබා දීලා හෝ උදව්වක් උපකාරයක් කරලා හෝ එහෙම දෙයක් කළොත් ඒ තමාට ඒ යහපත කරලා දෙන කෙනාට දෙන කෙනාට දෙන්න. ණයක් අත පොලියත් එක්කලා දෙනවා කියලා. හරියට කිව්ව විදිහට මේක ඉෂ්ට කරනවා. එහෙම කෙනාට දෙන්න. ඒ තමයි විශාලදී. වැඩිම ලද්දී. ඒ විදිහට අරගෙන පැහැර හරිනවා නම් යුතුයකම. ඒව නොදෙන්න. ඒ විදිහට එයාට දෙන්න එපා. දෙන්නන්ට නොදෙන්නන්ට දෙන්න. ඒ කවුරු ආවත් කමක් නැහැ. යම් කිසි දානයක් දීම වශයෙන් මොනවා හරි පස්සෙන් දක්වා වගේ දෙයක් තියෙනවා නම් පොලිසියක් තියෙනවා නම් ඒක කාගේ බලාපොරොත්තු වා හොඳ නරක බලන් දෙන්නේ කාටවත් පොදුවේ දෙන මට්ටමක් තියෙනවා වෙන් කරලා ඒක දෙන්නේ. ඒ මහා මහා පරිමාණයෙන් දීම නෙමෙයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් කෙනෙක් ආව බුලත් ඉරක් කන්න දෙනවා වතුර එකක් බොන්න දෙනවා දුකසක කොහොමද කියලා අහනවා ඉතින් ඒ වගේ යම් කිසි පොඩි දෙයක් තියෙන මොන හරි දෙයක් දෙනවා ඒක සාමාන්‍ය සිද්ධියක් ඒකට පාඩුවක් නෙමෙයි අන්න ඒ වගේ මට ඒවා ඒවා දෙන්නන්ට නොදෙන්නට දෙන්නේ එහෙනම් ඊගන්නේ මොන හරි ඉල්ලන්නක් වань 750ක් දුන්නාලා අපිට ප්‍රශ්නයක් නෙමෙයි ඊට දෙලා ඔක අරගෙන යන්න කියේ ඉතින් බත් ටිකක් දෙන්නවා එයාගේ හොඳ නරක හොයන්නවත් සිල්ලු සිල්ලු හොයන්නවත් නෙමෙයි එයාට මොන හරි යම දීලා යවන්න හැබැයි අර විශේෂ පුද්ගලයන්ට කරන විශේෂ දීමනා ඒ අයට දෙන්න බෑ. ඔය ආකාරයක දකින්න ඕනේ. ඒතරේ තරහ ගතියෙන්නේ නෑ